ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ සති කීපයකට කලින් මජ්ක්‍ධිම නිකායේ සලායතනක සූත්‍රය මහා සලායතනික සූත්‍රය පාදක කරගෙන ධර්මදේශනා කීපයක් පවත්වන්න යෙදුණා. ඉතින් එතකොට මේ මහා සලායතනික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සලායතන පිළිබඳව සෑහෙන විග්‍රහයක් කරනවා. එතෙන්දී මුල් මුලින්ම පෙන්වන්නේ සලායතනයන් ඒ තරම්ම සැලකීමක් නැතුව සිහියක් නැතිව ඉබාගාත යන්න ඉඩ දීලා කැමති විදිහට හැසිරෙන්න ඉඩ දීලා කටයුතු කරන මේ ප්‍රමාදී ප්‍රතිපදාව. එහෙමත් නැත්නම් නොසලකීමක් ප්‍රතිපදාව තමයි මුලින්ම හෙළි කරන්නේ. එතන මේ යම් හෝ තැනැත්තෙක් අනවබෝධයෙන් කිසිම හැඟීමක් නැතුව සිහියක් නැතුව මේ ඉඳුරන් පරිහරණය කරන්න ගිහිල්ලා කොයිතරම්නම් වෙහෙසකට පීඩාවකට පිළීමකට ලක් වෙනවාද කියන කාරණය මුලින්ම මතක් කරලා දෙනවා. ඊට පස්සේ ඒ නිසාම යම් යම් කායික දුක් වේදනා ඊළඟට මානසික දුක් වේදනා ඊළඟට කායික පරිලාහයන් චේතසික පරිලාහයන් කායික පීඩාවන් මානසික පීඩාවන් කායික දැවීම් මානසික දැවීම් මේ බඳු විවිධ පීඩාවන් වලට ලක් වෙන ආකාරයත් බුදුරජාන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා ඊට පස්සේ එනවා මේකේ අනිත් පැත්ත ඒ තමයි ඒ ඒ ආයතනය පිළිබඳව යම් අවබෝධයක් සහිතව කටයුතු කිරීම. සිහියෙන් යුක්තව එතන එතන ඒ ආයතනීය ක්‍රියාකාරීත්වයක් හටගන්නා ආකාරය, ඒවායේ දායකත්වය ඊට පස්සේ ඒක සුළු මොහොතකින් අවසන් වෙන ආකාරය දකිමින් යම් කෙනෙක් සිහියෙන් වාසය කරනවා නම් ඒ අනුව දුක ටික ටික අඩු වෙන ආකාරය, පැටලැවිලි ටික ටික අඩු වෙන ආකාරය, පීඩාවන් ටික ටික අඩු වෙන ආකාරය පිළිබඳව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරගෙන යනවා. දැන් මේ කොටස තමයි ඇත්තම අපි ගිය සතියේදී සාකච්ඡා කරේ. එතන සුළුවෙන් නැවතත් මතක් කරගත්තොත් තස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මුල්හස්ස ආදීනානුපස්සිනෝ විහෙරතු. ආයතින් පංච උපාදානස්කන්ධා අපචයන් ගච්ඡanti. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. යම්ස කෙනෙක් ඒ නිවරදිව සිහියෙන් යුක්තව කටයුතු කිරීම නිසා දැන් එයාගේ හිතේ සරාගී බවක් ඇති වෙන්නේ නැහැ. නැත්නම් ඒ ඇහැට අරමුණු වෙන රූප ශබ්දන් රූප සම්බන්ධයෙන් කනට අරමුණු වෙන ශබ්ද සම්බන්ධයෙන් නාසයට අරමුණු වෙන ගඳ සුවඳ සම්බන්ධයෙන් දිවට අරමුණු වෙන රස සම්බන්ධයෙන් ඊළඟට කයට අරමුණු වෙන ස්පර්ශ සම්බන්ධයෙන් ඊළඟට මනසට එන අරමුණු සම්බන්ධයෙන් එහෙම විශේෂ ඇල්මක් ඒවත් එක බැඳීමක් ඒව ග්‍රහණය කරගන්න යාමක් ඒව උපාදාන කරගන්න යාමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසාම ඒවයින් කෙලස් හිතේ හටගන්නේ නැති තත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ඒවත් එක බැඳිලා නෙමෙයි වාසය කරන්නේ. ඒවට මුලා වෙලා නෙමෙයි වාසය කරන්නේ. මේ සිදුවීම කෙරෙහි එක්තරා අන්දමක ආදීනව දකිමින් මේකේ බැඳෙන්න ගියොත් ඇති වෙන්න පුළුවන් ආදීනව දකිමින් තමයි වාසය කරන්නේ. අන්න ඉබඳු තැනත්තාට බුදුරජාන් වහන්සේ කියනවා ආයතින් පංච උපාදානස්කන්ධා අපචයන් ගච්ඡanti. එතකොට ඒ ඒ තැනත්තාගේ හිතේ අලුතෙන් පංච උපාදානස්කන්ධයන් ගොඩනැගෙන්න යන්නේ නැහැ. මොකද රූප උපාදානස්කන්ධය නැත්නම් රූපස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ දැන්. වේදනා උපාදානස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. සංඥාස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. සංස්කාර ස්කන්ධය උපාදාන වෙන්නේ නැහැ. විඥානස්කන්ධත් උපාදාන වෙන්නේ නැහැ. එතකොට එක අතකින් කියන්න පුළුවන් මේ සංස්කාර ඒ විදිහටම හට අරගෙන නිරුද්ධ වෙලා යනවා හේතුප්‍රත්‍යයන් නිසා ඒවා හට ගන්නවා ඊට පස්සේ ඒවා නැති වෙලා යනවා නමුත් ඒවා උපාදාන කිරීමක් මේ තැනැත්තාගේ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟ භවයක් සඳහා වමනා කරන උපාදානස්කන්ධයන් ගොඩනැගෙන තත්ත්වයකුත් නැහැ. මෙලෝ වශයෙන්ුත් යම්ස දෙයක් හටගෙන තිබුණා නම් ඒවා ෂේ වී යාමක්, වැය වී යාමක්, බොඳ වී යාමක්, දුර්වල වී යාමක් තමයි සිද්ධ වෙන්නේ. තණ්හා චස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සා චස්ස පහීයති. දැන් එතකොට එයාගේ හිතේ යම්කිසි තණ්හාවක් කලින් හට අරගෙන තිබුණා නම් ඒක දුරු වෙන්න ගන්නවා ඒක ෂේ වෙලා යන්න පටන් ගන්නවා ඒක ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා තස්ස කායිකාපි දරතා පහීයන්ති චේතසිකාපි දරතා පහීයන්ති එනිසාම කායික වශයෙන් යම්සි දැවිල්ලක් තැවිල්ලක් තිබුණා නම් දුකක් තිබුණා නම් ਸੰతాපයක් දැවිල්ලක් තිබුණා නම් ඒවා ඔක්කොම දුරු වෙන්න ගන්නවා ඒ නිසාම කායික මානසික සෝයක් යා භුක්ති විඳිනවා සෝ කාය සුඛම්පි චේතෝ සුඛම්පි පටිසංවේදේති. අර කායික වශයෙන් සෝයක් භුක්ති විඳිනවා මානසික වශයෙන්ුත් සෝයක් භුක්ති විඳිනවා. ඉතින් එතකොට ප්‍රතිපදාවක් નિවරදිව අනුගමනය කිරීම හරහා යම්ස තැනැත්තෙක් භුක්ති විඳින සහනශීලී తত্ত্বය බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මේව පිළිබඳව සායන දුරකට ගිය සතියේදී සාකච්ඡා කළා. දැන් අද අපිට තව ටිකක් මේකේ සූත්‍ර දේශනාවත් දෝසනාව ඔස්සේ තව ටිකක් එහාට යන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරනවා යා තථාගතස් තථා භූතස්ස දිට්ටි සාස්ස හෝති සම්මා දිට්ටි යෝ තථා භූතස්ස සංකප්පෝ ස්වාස්ස හෝති සම්මා සංකප්පෝ යෝ තථා භූතස්ස වායාමෝ ස්වාස්ස හෝති සම්මා වායාමෝ යා තථා භූතස්ස සති සාස්ස හෝති සම්මා සති යෝ තථා භූතස්ස සමාධි ස්වාස්ස හෝති සම්මා සමාධි දැන් මේ ආකාරයෙන් දැන් එතකොට මේ දැන් ප්‍රතිපදාවක් එයා වඩමින් ඉදිරියට යනවා. ඒ ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන සම්බන්ධයෙන් එයා නිවර්දිව කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඒවායේ යථා ස්වභාවය දැනගන්න උත්සාහන්ත වෙනවා. ඊට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන ඒ අරමුණු වලත් යථා ස්වභාවය දැනගන්න උත්සාහන්ත වෙනවා. මේවා අනුසාරයෙන් හටගන්නා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඒ ප්‍රතිඵල පිළිබඳවත් ඇත්ත ඇට සැටියෙන් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඒවා නැවත නැවත සිද්ධ වෙද්දී ඒවා සමූහයක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට හටගන්නා ස්පර්ශ ගැනත් ඇත්ත ඇට සැටියෙන් දැනගන්න උත්සාහත් වෙනවා. ඒවා නිසා පහළ වුණා නම් යම් හෝ වේදනාවක්. සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. මේ වේදනාව පිළිබඳවත් ඇත්ත ඇතියෙන් දැනගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් වෙනත් වචන වලින් කියනවා විපස්සනාවක් වඩමින් තමයි කාලය ගත කරන්නේ. එහෙමනම් දැන් මොකද වෙන්නේ? එයාගේ හිතේ මේ ඇත්ත ඇතියෙන් දැකීම හරහා දැකීම තුලින් තමයි එයාගේ හිතේ නුවණක් දියුණු වෙන්නේ. ඒක සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා. සාස්සෝ හෝති සම්මා දිට්ඨි. එතකොට ටික ටික එතකොට එහෙනම් මේ සම්මා දිට්ඨියක අපිට කියන්න පුළුවන් මුලින් පටන් ගත්ත තැන ඉඳලා ටික ටික වර්ධනයක් වෙලා එක එක මට්ටම් වලින් එයා තුළ නුවණ වැඩෙන්න පටන් ගන්නවා. දැන් සම්මාදිට්ඨියේ ලෝකෝත්තර පැත්ත බුදුරජාන් වහන්සේ දේශනා කරද්දී මහා චත්තාලීසක සූත්‍රයේදී එහෙම එතකොට ප්‍රඥාවේ විවිධ අවස්ථා විවිධ මට්ටම් දේශනා කරනවා. ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්මවිචේ සම්බොජ්ජංගය, සම්මාදිට්ඨි මාර්ගාංගය. ඔය විදිහට එක්තරා ආන්දමක ක්‍රමානුකූල වර්ධනයක් විකාශයක් අපිට දැකෙන ලැබෙනවා බුදුරජාන් වහන්සේ මේ ප්‍රතිපදාවක් හරහා නිවන දියුණු කරගෙන යනකොට ඒ දියුණු වෙන ප්‍රඥාවයි. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය කියලා ඉතින් අපිට උත්කෘෂ්ඨ මට්ටමෙන්ම කියන්න පුළුවන්. ඒතොර සම්මාදිට්ඨියේ ලෝකෝත්තර පැත්තක්. දැන් එහෙනම් මේ තැනත්තා තුළ වැඩෙනවා කියලා කියන්න පුළුවන්. මේ යෝගාවචරය තුළ වැඩෙනවා කියලා කියන්න පුළුවන්. ඒ ඒ අවස්ථානුකූලව එයා තුළ යම්සි නුවණක් තියෙනවා. යම්සි නිවැරදි දැක්මක් තියෙනවා. ඒ නිවැරදිව කටයුතු කිරීමක් තියෙනවා. ඉතින් ඒක එහෙනම් පාදක වෙලා තියෙන්නේ මේ එයා තුල වැඩෙන නුවණට. ඒතකොට ඒ නුවණ විපස්සනාවක් වඩන වාරයක් ගානේ පොඩ පොඩ එකතු වෙන ගතියක් නැත්නම් පොඩ පොඩ දියුණු වෙන ගතියක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතකොට එයාගේ හිතේ පහළ වෙන මේ නුවණට තමයි සම්මාදිට්ඨිය කියලා ඉදිරිය තියෙන්නේ. යෝ තථා භූතස්ස සංකප්පෝ ස්වාස්ස හෝති සම්මා සංකප්පෝ. ඉතින් එතකොට එයාගේ හිතේ යම් අවස්ථාවක නිවැරදි සංකල්පනාවක් පහළ වෙනවාද? දැන් මේ ප්‍රතිපදාව පුරන තැනැත්තාගේ හිතේ නිවැරදි අපි හිතමු නෙක්ඛම් සංකල්පනාවක්, අව්‍යාපාද සංකල්පනාවක්, අවිහිංසා සංකල්පනාවක්. ඒ බඳු නිවැරදි සංකල්පනාවක් පහළ වෙනවා නම් අන්න ඒක නිවැරදි සංකල්පනාවක්. ඒක සම්මා සංකප්පයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඉතින් සියුම් පට්ටමක් ගත්තොත් ඉතින් විතක්ක ਵਿਚාරවල පවා නිවැරදි වීමක්, පුළුවන් තරම් පරිස්සමෙන් හිත යෙදීමක් අරමුණු වල ඒවා රැඳවීමක් හැකිනම් අරමුණු වලින් සම්පූර්ණයෙන් නිදහස්ව තබා ගැනීමක් මේ ආදී වශයෙන් එයාගේ හිතේ ඒ ඒ අවස්ථානුකූලව හටගන්නා ඒ සංකල්පනාවන් චේතනා ආදිය මේ සියල්ල එතකොට සම්මා සංකප්ප බවට පත් වෙනවා. එතකොට මේ සම්මා සංකප්පයත් අපිට කියන්න පුළුවන් ක්‍රමානුකූලව වැඩෙන තත්වයක්. මුලදී යා අකුසල් ප්‍රහාණය කරන්න කුසල් වඩා ගන්න එක්තරාන්දමකින් අකුසල විතර්ක වෙනුවට කුසල විතර්ක යොදාගත්තා. කුසල සංකල්පනාවන් යොදාගත්තා. ඊට පස්සේ ටික ටික එයා ඒ ප්‍රතිපදාව තුල වැඩෙන්න වැඩෙන්න ඒ කුසල සංකල්පනාවන් හිතේ නිතර නිතර පවත්වනවා වෙනුවට හිත සංසුන්ව තබා ගන්නවා. හිත හැකිතාක් නිශ්ශබ්දව තබා ගන්න. ඇතුළත කතාව සමනය කරලා තබා ගන්න. ඊළඟට හිත සංස්කාර වලින් අඩුවෙන් තියා ගන්න. සංස්කරණ වලින් අඩුවෙන් තබා ගන්න. එයා යම්සි වෑයමක් ධර්මම්. එහෙනම් ප්‍රපංච දුරු කරගන්න, හිත නිශ්ශබ්ද කරගන්න, හිත තුල හට ගන්න පුළුවන් විවිධ අපි කියමු තණ්හාව මූලික වෙච්ච යම් ඉංජිත නැත්නම් ඒ කියන්නේ කම්පන ස්වභාවයන් සැලීම් ස්වභාවයන් ඒවා හැකිතාක් අඩු කරගන්න හිතින් කරන විවිධ මඤ්ඤණාවන් ඒ කියන්නේ හිතා ගැනීම සියල්ල සෑහෙන දුරට අඩු කරගන්න මමෙක් මූලික කරගත්ත පුජ්‍යලයක් මූලික කරගත්ත තැනැත්තෙක් මූලික කරගත්ත හිතා ගැනීම හැකිතාක් අඩු කරගන්න ඉතින් එතකොට මේ යම් ඌමනාවක් උත්සාහයක් එයා දරනවා ඉතින් මේ සියල්ලත් අපිට සම්මා සංකප්පය යටතේ ගන්න පුළුවන් මොකද මේ සියල්ලම තියෙන විතර්කය පාදක කරගෙන හිත යම් යම් දෙයට යෙදීම පාදක කරගෙන එතකොට මේ නිවැරදි සංකල්පනාවන් නිවැරදි විතර්කයන් තමයි එයා පවත්වන්නේ ඒ නිසා තවත් අපිට කියන්න පුළුවන් මේ මේ මට්ටම් වලින් මේ සම්මා සංකප්පය දැන් එයා තුළ වැඩෙනවා. ඊට පස්සේ යෝ තථාභූතස්ස වායාමෝ සාසෝ හෝති සම්මා වායාමෝ. දැන් එයා තුළ යම්සි වෑයමක් තියෙනවා නම් ඒ වෑයම සම්මා වෑයමක් බවට පත් වෙනවා. මේ සම්මා වෑයමත් නිරන්තරයෙන් එක එක මට්ටම් වලින් ඒතර වර්ධනය වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට වර්ධනය වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අධික වීරයක් දැන් යොදනවා කියලා. ඒ වෙනුවට වීරය සමතාවක්, නිවැරදි වීරයක්, ප්‍රමාණවත් වීරයක්, තමයි එයා යොදන්නේ. අඛණ්ඩ වීරයක් තමයි යොදන්නේ. ඉතින් එතකොට අඛණ්ඩව සිහිය පවත්වමින් අඛණ්ඩව දැනුවත් වෙමින් අඛණ්ඩ වෑයමක් දරනවා. මිච්ඡා දෘෂ්ටියකින් හිත නිදහස් කරගෙන සම්මා දිට්ඨිය තුළ පවත්තා. මිච්ඡා සංකල්පනාවන්ගෙන් හිත නිදහස් කරගෙන සම්මා සංකල්පනාවන්ගේ හිත පවත්තා. ඊට පස්සේ ඒ සඳහා යාට සිහියක් අවශ්‍යයි සම්මා සතියක් අවශ්‍යයි. ඒ නිසා අපි අර මහා චත්තාලේසක සූත්‍රයේදී මතක් කරගත්තා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨියටයි සම්මා සංකප්පයටයි මේ බඳු ප්‍රතිපදාවකදී මේ සම්මා සතියෙනුයි සම්මා වායාමයෙනුයි ලොකු අත්වලක් සැපේනවා. උදාහරණයක් වශයෙන් සම්මා සංකප්පය ගැන සැලකුවොත් ඒ නිවර්දි සංකල්පනා මොනවද වැරදි සංකල්පනා මොනවද කියන ඒ අවබෝධය ලැබිලා ලැබිලා තියෙන සම්මා දිට්ඨිය හරහා. සම්මා දිට්ඨියෙන් තමයි මෙන්න මේවයි වැරදි සංකල්පනා මේවයි නිවැරදි සංකල්පනා කියලා යම්කිසි දැක්මක් හිතේ ඇති කරලා දෙන්නේ. මෙන්න මේ විදිහටයි කටයුතු කර යුත්තේ මේ විදිහටයි විතර්කය හැසිරෙවි හැසිරවිය යුත්තේ කියලා යම්කිසි අවබෝධයක් ලබලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඊට පස්සේ සිහියෙන් ඉන්න අවශ්‍යයි දැන් ඉතින් හිත නිරන්තරයෙන්ම ඒ සම්මා සතිය නිරන්තරයෙන් පවත්වන්න අවශ්‍යයි. අඛණ්ඩ සතිය. දැන් සිහියෙන් ඉන්නකොට වෑයමක් දරන්න අවශ්‍යයි. මිච්ඡා දෘෂ්ටි වලින් හිත ඉවත් කරගන්න සම්මා දිට්ඨියක තුල හිත පවත්වන්න. මිච්ඡා සංකප්පයන්ගෙන් හිත ඉවත් කරගන්න සම්මා සංකප්පය තුළ හැකිතාක් හිත පවත්තා. එහෙනම් මේ වෑයම නිරන්තර වෑයමක් වෙන්න වෙනවා. නැත්තම් පොඩි වෙලාවක් මේ වෑයම් කළා අතහැරලා දාන්න නෙමෙයි නිරන්තරයෙන්ම වෑයමක් දරන්න සිද්ධ වෙනවා කොහොමද මිච්ඡා සංකප්ප වලින් හිත නිදහස් කරගන්නේ සම්මා සංකප්පයක හිත පවත්වන්නේ. ඉතින් ඒකෙත් විවිධ මට්ටම්. ඊළඟ මේ වෑයමෙත් විවිධ මට්ටම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට යා තථාභූතස්ස සති සාස්ස හෝති සම්මා සති. දැන් සම්මා සතිය. නැත්නම් සතිය එක එක මට්ටම් වලින් වර්ධනය වෙනවා. මුලදී අපි කියමු කායानुපස්සනාවකට අදාළ සතියක්. ඊට පස්සේ වේදනානුපස්සනාවකට අදාළ සතියක්. චිත්තානුපස්සනාවකට අදාළ සම්මා සතියක්. ඊළඟට අපි කියමු ධම්මානුපස්සනාවට අදාළ සතියක්. එතකොට එක එක මට්ටම් වල සතිමත් බවක් එයා තුල වැඩෙනවා. මුලදිම නම් ඇත්තටම උවමනාවෙන් උත්සාහයෙන් චේතනාපූර්වකව පවත්වන බරපතල සතිමත් බවක්. මොකද එහෙම පැවැත්වේ නැත්නම් හිත නිරන්තරයෙන්ම වෙන වෙන අරමුණු වලට දුවන පනින ස්වභාවයක් තියෙන. ඒ නිසා එයා උත්සාහත් වෙනවා ඒ සතිමත් බව අපි කියමු තහවුරු කරගන්න. තාම හැබැයි චරම සාර්ථකුනේ නැහැ. හැබැයි මේක නැවත නැවත කරනවා. උත්සාහයෙන් කරනවා. උවමනාවෙන් කරනවා. උවමනාවෙන් සතිය පවත්වනවා. මේ මට්ටම තාටියක් එහාට යනකොට හිත තුල සතිමත් බව පේන්න ගන්නවා. හිත තුල සතිමත් බව ටිකක් වෙලා අල්ල හිටිනවා. ඉතින් එතකොට යම් යම් යම් කාලවකවානු තියෙනවා. යාට තේරෙනවා අද නම් හොඳටම සතිමත් බවක් තියෙනවා. සතිය රජ කරනවා. හැම කාර්යයක්ම සිහියෙන් කරගන්න අවස්ථාව තියෙනවා කියලා Tamanට තේරෙන්න ගන්න. එතකොට Taman කියන්න පුළුවන් සති ඉන්ද්‍රියක් බවට පත් වෙලා. සතිය දැන් නිකන් රජ කරන තත්වයකට හිතපත් වෙලා කලින් අහම්මෙන් ලැබිච්ච සතිය දැන් එහෙම නෙමෙයි හිත තුල හොඳට තහවුරු වෙලා තියෙනවා. ඊට පස්සේ සති බලයක් දක්වා මේක දියුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත යම් යම් අවස්ථාවන්වලදී ප්‍රමාදීව හැසිරුණත් දැන් ඒ තරම් බයක් නැහැ. Taman තුල විශ්වාසයක් ගොඩනැගිලා තිනවා යථා තත්ත්වයට මේ හිත පහසුවෙන්ම අරගන්න පුළුවන් කියලා. නැවතත් පහසුවෙන්ම සතිය පිහිටවන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඒක සති බලය කියලා හඳුන්වනවා. ඊට පස්සේ සති බොජ්ජංග බොජ්ජංග පැත්තට එනකොට සම්පූර්ණයෙන්ම එයා මේ සිහිය යොදාගන්නේ ආධ්‍යාත්මික ලෝකෝත්තර දියුණුවක් සඳහා. ඒ සිහිය විවිධ මට්ටම් වලින් නැත්නම් විවිධ පැති වලට හරව ගන්න පුළුවන් වුණාට දැන් එයා තේරුම් ගන්නවා මේක මේ ආධ්‍යාත්මික දියුණුවක් නිවීමක් ලෝකෝත්තර දියුණුවක් හරහා තමයි මේක තව එහාට යන්න තියෙන්නේ. ඒ නිසා බොජ්ජංග මට්ටමේදී බෝධි අංගයක් වශයෙන් නිවනට තුඩු දෙන අවබෝධය පිණිස හේතු වෙන සිහියක් වශයෙන් දැන් එයා ඒ සතිය වඩන්න උත්සාහන්ත වෙනවා. ඒතර ඒ මට්ටමක සිහියක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ තමයි අපිට සම්මා සති කියන ඒ අරෂ්ඨාංග මාර්ගයේ තියෙන සිහිය හම්බ වෙන්නේ. ඒ මට්ටමට එනකොට එයාට ඒක මාර්ගාංගයක් බවට පත් වෙන තරම් අර අනිත් ඒවාත් එක්ක බොහොම සාමූහිකව කටයුතු කරනවා. සම්මා වායාම, සම්මා සතිය, සම්මා දිට්ඨිය මේ අංග තුන විශේෂයෙන්ම සීල ශික්ෂාවටත් සීල ශික්ෂාවටත් විශේෂ මඟ පෙන්වීමක් කරනවා. එතකොට ඒගොල්ලෝ තමයි හරියට නිකන් ඉස්සරහින් යන අපි කියන්නේ ආරක්ෂකය වගේ ඉස්සරහින් යන්නේ තුන් දෙනා තමයි. සම්මා දිට්ඨිය හැමතිස්සෙම පෙරටුගාමීව යනවා. ඉස්සරහින්ම යනවා. එතකොට සම්මා වායාමයෙන්ුත් සම්මා සතියෙන්ුත් ලොකු ආරක්ෂාවක් සපයනවා. එතකොට සම්මා සති කියලා ගත්තාම එතකොට මේ විවිධ මට්ටම් වලින් සතියේ වර්ධනයක් විකාශනයක් හඳුන ගන්න පුළුවන්. කෙසේ වෙතත් සම්මා සතිය සාමාන්‍යයෙන් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන ඒ සතිපට්ඨාන ශීර්ෂයෙන් තමයි ඉතින් ඉදිරිපත් වෙන්නේ. කෙසේ නමුත් අපිට තේරෙනවා දැන් මේ එක එක මට්ටම් වලින් සතිමත් භාවය දියුණු වෙනවා. යෝ තථාභූතස්ස සමාධි ස්වාස්ස හෝති සම්මා සමාධි. දැන් එතකොට මේ සම්මා සමාධියත් ටික ටික වර්ධනය වෙනවා. දැන් එතකොට මුලදී අපිට තිබුණේ එක්තරා අන්දමකින් කියන්න පුළුවන් හිත එකඟ කරගෙන එක අරමුණකට යොමු කරන්න උත්සාහවත් වෙච්ච යම්කිසි සමාධියක්. ඒකට අපිට කියන්න පුළුවන් ඒකාග්‍රතාවයක් කියලා. හිත එකඟ කරගන්න. ඒ ඒ අරමුණු පහළ වෙනවා. එතන එතන හිත එකඟ කරගන්න අවශ්‍යයි. ඒ ඒ අරමුණේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා. ඒකට එන්න එබඳු සමාධියක් තමයි මුලදී අපිට ශනික සමාධියක් වශයෙන් හඳුනා ගන්න තියෙන විපස්සනාවේදී. ඊට පස්සේ ඕක කාලයක් කරගෙන යනකොට සමහර විට දැන් මේ කුඩා කුඩා අරමුණක් පවා දැනගන්න පුළුවන් තරම් මේ සමාධිය තීව්‍ර වෙලා තිනවා, තියුණු වෙලා තිනවා. ඊට පස්සේ දැන් මේ කටයුත්ත කරගෙන යෑමේදී එයාගේ හිතේ පහළ වෙන විරාගයක්, නිබ්බිදාවක් නිසා හිත මේ අරමුණු වලින් මෑත් වෙන්න පුළුවන්. අරමුණු දිහා දැන් පේන්නේ ඔක්කොම නිකන් බොඳ වෙලා වගේ. අරමුණු නිකන් ඔක්කොට එකට මිශ්‍ර වෙලා වගේ. ඉතින් මේ මට්ටමේ දැන් තියෙන පවත්වන ඒ සමාධිය අර එකාතකින් අර අරමුණක් තුල අතිශය තියුණු අන්දමින් ඇදිච්ච සමාධියක් නෙමෙයි ඊට වඩා ටිකක් අඩියක් පස්සට ගත්ත ස්වභාවයක්. දෙයක් දිහා පොඩ්ඩක් සමස්තයක් වශයෙන් බලන සමාධියක්. ඊට පස්සේ තවත් එහාට යනකොට අපි කියමු බොජ්ජංග මට්ටමකට වගේ එනකොට. මේ මට්ටමේදී ඇත්තටම ඒ අනිකුත් බොජ්ජංග ධර්ම හොඳට පෙළ ගැහිලාවිලා සම්මා සතිය නැත්නම් සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය මේ වගේ අනිකුත් බොජ්ජංග ධර්මات ක්‍රමානුකූලව පෙළ ගැහිලා එනකොට දැන් ඉතින් එක අතකින් හිතේ තියෙන සහනශීලී පැහැදිලි බවක් අර එක තැනකට හිර වෙච්ච කොටු වෙච්ච බවක් නෙමෙයි දැන් සහනශීලී ගතියක් සැහැල්ලු ගතියක් නිස්කලංක ගතියක් ශාන්ත ගතියක් තමයි දැන් හිතේ තියෙන්නේ ඒ අර හිතේ සමබරතාවය දැන් පොඩ පොඩ හොඳට යෝගාචරය හඳුන ගන්නවා. ඉතින් ඒක තවත් ඒ සම්මා සමාධියේ තවත් පැත්තක්. ඉතින් මේ සම්මා සමාධියේ ඒ ඒ අනිත් සියලුම අංගයන් හොඳට එකලස් වෙලා හරිනේ එක ඉරක පිහිටියා වගේ తত্ত্বය මහා චත්තාලික මහා චත්තාලේසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා කොහොමද ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ මාර්ගාංග හතම ඊටාම නිවරදිව සමබරව කටයුතු කිරීම නිසා මනසේ ඇතිවෙන මේ සැහැල්ලු සහනශීලී පැහැදිලි ගතිය බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය වශයෙන් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ මට්ටමට එනකොට සම්මා සමාධිය විශේෂයෙන්ම අනෙකුත් මාර්ගාංගයන්ගෙන් හොඳට සමබර කළා, තැම්පත් කළා, තනලා දීපු තත්වයක්. ඒක තමයි සම්මා සමාධිය වශයෙන් පෙන්වන්නේ. ඒත් අපිට තේරෙනවා මේ ಗುಣධර්ම මේ වඩන විපස්සනාවක් කරහා පේවරෙන් පේවර ක්‍රමානුකූලව වැඩෙන ගතියක්. ඒවැයි කලින් තිබිච්ච ස්වરૂප වෙනස් වෙලා අලුතෙන් ස්වરૂප පහළ වීමක්, විපරිණාමයක් වී විපරිණාමයකටපත් වීමක්, එහෙම නැත්නම් පරිණත වීමක්, මොහුකුරා යාමක් තමයි පේන්න තියෙන්නේ. මේ ප්‍රතිපදාව හරහා මේ මාර්ගාංග පහම වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ දැන් මේ මාර්ගාංග පහ ඇත්තම කියනවා නම් සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් කියන ශික්ෂා දෙක තමයි මේ සඳහන් කරේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා පුබ්බේව කෝපනස්ස කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති. ඒව මස්සායන් අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පාරිපූර්ණෙන් ගච්ඡති. ඒ කියන්නේ දැන් කලින්ම අර සීල ශික්ෂාව සෑහෙන දුරට පිරිසුදුයි කියලා ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ අර ටික තමයි වැඩි වැඩි යන්නේ වර්ධනය වෙවි විපරිණාමයට ලක් වෙවි යන්නේ. හැබැයි ඒ සඳහා වමනා කරන පසුබිම ඒ සඳහා වමනා කරන අත්විවරම සීලෙන් දාලා තියෙනවා. ඒක මේ වෙනකොටත් හොඳට පිරිසුදු බවක තමයි තියෙන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ සීල ශික්ෂාවට අයිති අංග තුන ගැන දැන් ප්‍රකාශ කරනවා. හරි ඒක හොඳට නිකන් අර අපි ගොඩනැගිල්ල ඉදි කරගෙන යනකොට අත්තිවාරමක් කලින් හොඳට ශක්තිමත්ව දාලා තියෙනවා නම් ඒ අත්තිවාරම හොඳට ඉදි වෙන ගොඩනැගිල්ලට අවශ්‍ය පදනම සකස් කරලා දීලා එය දරාගෙන ඒ සඳහා අවශ්‍ය කරනේ පසුබිම සකස් කරලා දෙනවා වගේ දැන් අර සීලයෙන් ලැබෙන ඒ ඒක අනුග්‍රහය මේ අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර ඒ සීලය එහෙනම් මේ මාර්ගාංග වැඩෙන්න අවශ්‍ය කරන පෝෂණය, අවශ්‍ය කරන පැහැදිලි මනස, අවශ්‍ය කරන අපි කියමු විපරිසර වීමකින් තොර මනස ඒ යෝගාවචරය තුළ තනා දෙන්න ලකෝ පිටුවහලක් දෙනවා. පිටු පිටුවහලක් ලබලා දෙනවා. ඒතර මේ සීල ශික්ෂාවත්, සමාධි ශික්ෂාවත්, ප්‍රඥා ශික්ෂාවත් ඒ අන්දමින් එහෙනම් මේ කරන විපස්සනාවේදී වැඩෙන ආකාරය අපිට දැනගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතන තවදුරටත් විස්තර කරනවා තස්ස ඒවං ඉමං අරියං අට්ටාංගිකං මග්ගං භාවයතු. මේ ආරෂ්ඨාංග මාර්ගය තව තව භාවිත කරන්න කරන්න යොදන්න යොදන්න දියුණු කරන්න දියුණු කරන්න මේ අනිකුත් අර සාමාන්‍යයෙන් අපි ඔය කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඒ සියල්ලත් වැඩෙනවා. ඉතින් ඒක එකක් එකක් ගානේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. චත්තාරෝපි සතිපට්ඨානා භාවනා පාරිපූර්ණං ගච්ඡති ගච්ඡanti ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මේ භාවනාව හරහා ටික ටික පිරිපුන් වෙන්න පටන් ගන්නවා සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා චත්තාරෝපි සම්මප්පදානා භාවනා පාරිපූර්ණං ගච්ඡanti එතන මේ හතර ආකාර වූ ඒ සම්‍යක් ප්‍රධානයයි භාවනාව හරහා ටික ටික වැඩෙන්න ගන්නවා ඒ කියන්නේ වීරයේ තියෙන අවස්ථා හතර නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා දරන වීරය, උපන් අකුසල් දුරු කිරීම සඳහා දරන වීරය, නූපන් කුසල් උපදවා ගැනීම සඳහා දරන වීරය, ඊළඟට උපන් කුසල් පවත්වා ගැනීම, වර්ධනය කිරීම, විපුලත්වයකට පත් කර ගැනීම සඳහා දරන වීරය. කියන මෙන්න මේ සතර ආකාර සම්‍යක් ප්‍රධාන වීරයන් ටික ටික මේ වෑයම හරහා නැත්නම් මේ විපස්සනාව හරහා වර්ධනය වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පාරිපූර්ණං ගච්ඡanti. ඒතර හතර ආකාර ඉද්ධිපාදයන්. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ ඉද්ධිපාද ධර්මයනුත් මේ කරන විපස්සනාව හරහා ටික ටික පිරිපුන් බවකටපත් වෙනවා. පංචපි ඉන්ද්‍රයානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti. ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහත් වර්ධනය වෙනවා. පංචපි බලානි භාවනා පාරිපූර්ණං ගච්ඡanti. පස් ආකාර වූ ඒ බල සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඒවත් මේ භාවනාව හරහා ටික ටික වැඩෙනවා. සත්තපි බොජ්ජංගා භාවනා පරිපූර්ණං ගච්ඡanti. එතකොට බොජ්ජංග ධර්ම හතත් සති ධම්ම විචේ විරිය පීති පස්සති සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම හතත් මේ භාවනාව හරහා ටික ටික වැඩෙනවා. ඉතින් ඒ කියන්නේ මේවා එකිනෙකට සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපිට පහසුවෙන් අවබෝධ කර ගැනීම සඳහා මේ විදිහට බෙදලා වෙන් කළා කියලා දෙනවා. මේවා අතර ලොකු අන්තර් සම්බන්ධතාවක් තියෙනවා. ඒතර ඒ ඒ ಗುಣධර්මයන් නැත්තම් ඒ කුසලතාවයන් අපි තුල සාමූහිකව වැඩෙනවා කියලා කියන්න පුළුවන්. කණ්ඩායමක් වශයෙන් වැඩෙනවා කියලා කියන්න පුළුවන්. තස්සිමේ ද්වේ ධම්මා යුගනන්දා වද්දන්ති වත්තන්ති සමතෝච විපස්සනාච. එතකොට මේ යුගනද්ද වශයෙන් හරියට නිකන් අර කරත් එක ගොන්නු දෙන්නෙක් යොදලා දෙන්නම එකවර කරත් යදගෙන යනවා වගේ මේ සමත විපස්සනා කියන මේ ගුණධර්ම දෙක සාමූහිකව නැත්තම් එකවර සමාන්තරව වැඩෙන ස්වභාවයක් තියෙනවා. සෝයේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය ධම්මේ අභිඤ්ඤා පරිදානාති. යේ ධම්මා අභිඤ්ඤා පහදප්පා තේ ධම්මේ අභිඤ්ඤා පජහති යේ ධම්මා අභිඤ්ඤා භාවේතබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති යේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා සච්චි කරෝති එතකොට තවත් ප්‍රකාශයක් කරනවා මේක බොහෝ දුරට මේ චතුරාර්ය සත්‍ය හා සම්බන්ධයි කියන්න පුළුවන් ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක එක මට්ටම් වලින් දේශනාව ඉදිරිපත් කරනවා නැත්නම් වෙලාවට පටන් ගන්නවා සතර සතිපට්ඨානයන්ගෙන් ඊට පස්සේ සම්‍යක් ප්‍රධාන වලින් ඊට පස්සේ ඉද්ධිපාද ඊළඟට ඉන්ද්‍රිය බල බොජ්ජංග අරෂ්ඨාංග මාර්ගය ඔය විදිහට විස්තර කළා අන්තිමට චතුරාර්ය සත්‍ය දක්වා මේ දේශනාව විහිද යනවා එතකොට දැන් මේ ඉදිරිපත් කළ තියෙන චතුරාර්ය සත්‍යයමයි හැබැයි වෙනත් ආකාරකින් ඉදිරිපත් කර බවක් පේන්න තියෙනවා දැන් අපි අහලා තිනවා චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛං පරිඤ්ඤේයං. දුක්ඛ සත්‍යයේ මහණෙනි හාත්පසින් දැනගත යුතුයි. හාත්පසින් අවබෝධ කරගත යුතුයි. පරිඤ්ඤේයං කියන වචනේ යෙදෙනවා. දැන් මෙතනත් යේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤේයං තේ ධම්මේ අභිඤ්ඤා පරිජානාති. එතකොට යම් ධර්මයක් ඍජු ප්‍රඥාවකින්, ප්‍රත්‍යක්ෂ නුවණකින් නැත්නම් ඍජු අත්දැකීමකින් අවබෝධ කරගත යුතුද අන්න ඒ ධර්මයන් ඍජු අත්දැකීමක් තුලින් එයා අවබෝධ කරගන්නවා ඊට පස්සේ යේ ධම්මා අභිඥා පරිඤ්ඤ යේ ධම්මා අභිඥා පහතබ්බා තේ ධම්මේ අභිඥා පජහති දැන් අපි අහලා තියෙනවා දුක්ඛ සමුදය සත්‍ය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ සමුදයම් පහතබ්බා දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි ඉතින් එතකොට මෙතනත් දැන් දේශනා වෙනවා ඒ යම් යම් දහමක් නිවරදිව ඍජු අත්දැකීමක් මත පාදක කරගෙන ඍජු නුවණක් පාදක කරගෙන ප්‍රත්‍යක්ෂ නුවණක් පාදක කරගෙන බැහැර කළ යුතුද අන්න ඒ ධර්මයන් ඒ නුවණ පාවිච්චි කරලා යා බැහැර කරනවා ප්‍රත්‍යක්ෂ නුවණ පාවිච්චි කරලා යා බැහැර කරනවා යේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා තේ ධම්මේ අභිඤ්ඤා භාවේති යම් ධර්මයක් නිවැරදි නුවණක් ප්‍රත්‍යක්ෂ නුවණක් ඍජු අත්දැකීමක් පාදක කරගෙන වර්ධනය කළ යුතුද වැඩි යුතුද දියුණු කළ යුතුද අන්නේ දේවල් දියුණු කරනවා. දැන් මේක ඇත්තරම ආරෂ්ඨාංග මාර්ගය නැත්නම් සතරවෙනි අර සත්‍යය මාර්ග සත්‍ය සම්බන්ධයෙන් තමයි බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ඒ කියන්නේ මග්ග සත්‍යය නැත්නම් මාර්ගය වඩන්න භාවයේ තබ්බන් කියන වචනේ පාවිච්චි වෙනවා. ඒත් මෙතනත් එහෙනම් මේ යම් ධර්මතා රසක් ඍජු අත්දැකීමකින් ඍජු ප්‍රඥාවකින් ප්‍රත්‍යක්ෂ නුවණකින් වැඩි යුතුද ඒ දහම් ඒ බඳු නුවණකින් වඩනවා කියලා දේශනා කරනවා. "යේ ධම්මා අභිඤ්ඤා සච්චිකාතබ්බා" "තේ ධම්මේ අභිඤ්ඤා සච්චිකරෝති" ඍජු අත්දැකීමක් පාදක කරගෙන ඍජු නුවණක් පාදක කරගෙන යම් ධර්මයක් සාක්ෂාත් කළ යුතුද අන්නේ දහම් සාක්ෂාත් කරනවා. එතකොට සාමාන්‍යයෙන් තෙවන ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය තමයි සච්චිකාතබ්බං කියලා දේශනා කරන්නේ. එතකොට ඒ නිවන යා සාක්ෂාත් කරනවා. දැන් එතකොට මේ මම පොඩ්ඩක් සංසන්දනය කරන්න උත්සාහත් උනේ සාමාන්‍ය චතුරාර්ය සත්‍ය විග්‍රහ වෙන ආකාරය. දැන් මේ සූත්‍රයේදී ඒ ඉදිරිපත් කරන කාරණාවන් යම් යම් තැන්වල පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. නමුත් එකම කියවෙන බවක් පේන්න තියෙනවා. කතමේච ධම්මේ කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. මහණෙනි කුමක්ද මේ ඍජු ප්‍රඥාවකින් අවබෝධ කරගත යුත්තේ? පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. මේ පංච උපාදානස්කන්ධයන්මයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ මොනවාද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය. ඉතින් මේක දුක්ඛ සත්‍යයමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේත් පංච උපාදානස්කන්ධයන්ටමයි. සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ତොර යම්සිනේ දුක අවබෝධ කරගන්න නම් දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න නම් මේ පංච උපාදානස්කන්ධයන් අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අවබෝධය යම්සිනේ ලැබනවා නම් ඒ කියන්නේ පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි යා වෑයම් කරන්නේ. ඉතින් ඒක මෙතෙන්දි පෙන්නනවා පරිඤ්ඤය. හාත්පසින් අවබෝධ කරගන්න. තමයි කියලා දෙන්නේ. ඊට පස්සේ කතමේච භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. එතකොට නිවැරදි නුවණකින් ඍජු නුවණකින් නිවැරදි අත්දැකීමක් ඍජු අත්දැකීමක් පාදක කරගෙන කුමක්ද පහ කළ යුත්තේ කුමක්ද දුරු කළ යුත්තේ ඉතින් ඒකෙදී චතුරාර්ය සත්‍ය මට්ටමේදී පෙන්වන්නේ තණ්හාව. දැන් මෙතෙන්දී පෙන්නනවා අවිජ්ජාච භව තණ්හාච අවිද්‍යාවත් භව තණ්හාවත්ය මේ දුරු කළ යුත්තේ කියලා. ඉතින් අපිට දැන් කොහොමත් තණ්හා ප්‍රහාණය වෙනවා නම් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා මේ දෙක එක ළඟ යන ගතියක් තියෙනවා. අත්වැල් බඳගෙන යන ස්වභාවයක් තියෙනවා. අවිද්‍යාව ප්‍රහාණය වෙනවා නම් තණ්හා ප්‍රහාණය වෙනවා. තණ්හා ප්‍රහාණය වෙනවා නම් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් තේරුම් ගන්න දැන් චතුරාර්ය සත්‍ය මට්ටමේදී ඒ දේශනාවන් වලදී බුදුරජාණන් වහන්සේ තණ්හාවට මුල් තැනක් දීලා තණ්හා ශීර්ෂයෙන් තණ්හා ප්‍රහාණය කරන්න කියලා දේශනා කරලා තියෙනවා. දැන් මේ මහා සලායතනික සූත්‍රයේදී අවිද්‍යාවත් තණ්හාවත් දෙකම ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. ඒකෙත් භව තණ්හාව තමයි විශේෂයෙන් මතු කරලා පෙන්වන්නේ. නමුත් තණ්හාවේ ප්‍රභේද තුනක් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අවස්ථා තුනක් ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී අනිකුත් සූත්‍ර දේශනාවලදී අහගන්න පුළුවන්. ඊට පස්සේ අර භාවයේ තබ්බා කියන කොටස. ඒ කියන්නේ වැඩිම වර්ධනය කිරීම, දියුණු කිරීම, ප්‍රගුණ කිරීම කියන අර්ථයෙන් කුමක්ද දියුණු කළ යුත්තේ, ප්‍රගුණ කළ යුත්තේ, වර්ධනය කළ යුත්තේ කියන එකට උත්තරේ දීලා තියෙන්නේ සමතෝච විපස්සනාච. සමතයත් විපස්සනාවත්. දැන් අපි සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරනකොට ආරෂ්ඨාංග මාර්ගය තමයි දියුණු කරන්න කියලා කියන්නේ. වඩන්න කියලා කියන්නේ. භාවයේ තබ්බන් කියලා කියන්නේ. මෙතන ඒක ටිකක් එකාතකින් අපිට කියන්න පුළුවන් සංක්ෂිප්ත වශයෙන් සමත විපස්සනා කියලා කොටස් දෙකට බෙදලා තමයි භාවිතා කරලා තියෙන්නේ. සමතයත් විපස්සනාවත් වඩන්න කියලා තමයි දේශනා කරන්නේ. ඊට පස්සේ කුමක්ද ඍජු නුවණකින් සාක්ෂාත් කළ යුත්තේ? එතන නම් Nirodha Satya තමයි සාක්ෂාත් කළ යුත්තේ. නිවන තමයි සාක්ෂාත් කළ යුත්තේ කියලා තමයි මේ අනෙකුත් සූත්‍ර දේශනාවන් වලදී සාමාන්‍යයෙන් විග්‍රහ කරන්නේ මේ සූත්‍රයේදී විඥාච විමුක්තිච විද්‍යාවත් නැත්නම් අවබෝධයත් හිතේ නිදහසත් විමුක්ත ස්වභාවයත් තමයි සාක්ෂාත් කරන්න කියලා කියන්නේ. ඉතින් අතන මේ කාරණාව ආනාපාන සති සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ මේ අන්දමින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ සත්ත බොජ්ජංග ධර්මයන් දිනු කරාම විඥා විමුක්ති කියන ධර්මතා දෙකක් තමයි අපිට ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ කියලා ඒ ආනාපාන සති සූත්‍ර දේශනාවදිත් පැහැදිලි කරලා තියෙනවා. තේනම් යම්ස කෙනෙක් නුවණත් දියුණු කරගෙන යනකොට ඒ නුවණේ යම් මට්ටමකදී හිත නිදහස් වීමක් සියලු උපාදාන අතහැරීමක් හිත උපාදාන නොකර සිටීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න ඒ බන්දෝ தත්වයක් තමයි මේ පෙන්눔 කරන්නේ. ඉතින් යම්ස කෙනෙක් සාක්ෂාත් කරනවා ඒ ගැඹුරු නුවණක්, ඒ නුවණ නිසාම ඒ නුවණ පවතින තාක් හිත උපාදාන කරන්නේ ඒ නුවණ පවතින තාක් හිත කිසිවක් ඇසුරු කරන්නේ නුවණ පවතින තාක් හිතේ නිදහසක් තමයි යා භුක්ති විඳින්නේ. විද්‍යාවත් විමුක්තියත් එහෙනම් එකින් එකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. යම් හිතක හොඳට නුවණ වැඩිලා නිවැරදි විපස්සනා නුවණක් බලපවත්වනවාද අන්නේ විපස්සනා නුවණ මගින් හිත උපාදානයන්ගෙන් වළක්වනවා. මොකද උපාදාන වෙන්න අවස්ථාවක් නැහැ. මොකද ඒ උපාදාන කරන උපාදානෙට ලක් වෙන ඔය උපාදානීය ධර්මයන් නිස්සාර ධර්මයන් හරවත් නැති ධර්මයන් ශූන්‍ය ධර්මයන් එමත් නැත්නම් බොල් ධර්මයන් කිසිම තේරුමක් නැති ධර්මයන් ඒවයි වටිනකමක් නැති ධර්මයන් වශයෙන් මේ නුවණින් පෙන්ලා දීලා තියෙන නිසා අපිට හිතට දැන් ඒවා අල්ලන්න විදිහක් නැහැ. ඒ අවබෝධය නිතරම යට ක්‍රියාත්මක වෙනවා. ඒ අවබෝධයෙන් තමයි හිතට මඟ පෙන්වීමක් කරන්නේ. ඒ නිසා දැන් හිත ඒවා උපාදාන කරන්නේ. ඒ නිසා අන්න හිත නිදහස්. උපාදාන වලින් මිදිලා. කිසිවක් ඇසුරු නොකරන හිතක් දැන් එයාට උරුම වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ අවබෝධයයි කිසිවක් ඇසුරු නොකිරීමයි නැත්තම් නිදහසයි දෙක අත්වල බඳගෙන යන්නේ. මේක මේ සමතයෙන් ලබන හිත එක අරමුණක හිර කිරීමක් නෙමෙයි. අනිකුත් දහසක් අරමුණු වලින් හිත නිදහස් කරන්නේ කියලා එක අරමුණක හිත හිට කිරීමක් නෙමෙයි මේකලා තියෙන්නේ. ඒ අරමුණු වල තියෙන යථා ස්වභාවය අවබෝධ වෙලා ඒකක්වත් වැඩක් නැති බව තේරිලා හිත සියල්ලෙන් දහස් වීමක් විමුක්ත වීමක් තමයි මේ දේශනා කරන්නේ. දැන් මේ විදිහට පින්වත්නි දැන් අපි විස්තර කරගෙන ආවේ මේ ඇහැ ඒ වගේම රූප චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජා වේදනා කියන මෙන්න මේ එක අතකින් කියන්න පුළුවන් එක දොරටුවක්. එක ආයතනයක් තමයි විස්තර කරගෙන ආවේ. චක්කු ආයතනයේ මුල් කරගත්ත විග්‍රහය තමයි දැන් මේ සෑහෙන කාලයක් කරේ. ඒතර මේ අන්දමින්ම බුදුරජාන් වහන්සේ සෝත කියන්නේ කන ඊට අරමුණු වෙන සද්ද ඒ දෙකේ ඒ දෙක නිසා පහළ වෙන සෝත විඥාන ඊට පස්සේ මේ තුන් දෙනා නැවත නැවත සිදුවීම හරහා ඒක රාශී වීම හරහා පහළ වෙන ඒ ස්පර්ශය ඒ ස්පර්ශය පාදක කරගෙන පහළ වෙන්න පුළුවන් සැප දුක් උපේක්ෂා වේදනා මේව ගැනත් විග්‍රහ කරනවා. ඒ විග්‍රහයත් මේ හා සමානයි. ඒකෙත් අර අපි කලින් සඳහන් කරපු ඒ ප්‍රමාදචාරී පැත්ත අසිහියෙන් කටයුතු කරන්න ගිහිල්ලා දුක් විඳින පැත්තත් සිහියෙන් කටයුතු කරද්දී මානසික සැහැල්ලුවක් සහනයක් අවබෝධයක් ඇති වෙන ආකාරයත් මේ විදිහටම විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ නාසය පැත්තෙන් නාසය ගඳ සුවඳ ඒ නිසා පහළ වෙන ගහන විඥාන මේ තුර නැවත නැවත සිද්ධ වෙන්න නිසා සිද්ධ වීම නිසා පහළ වෙන ස්පර්ශය ඒ ස්පර්ශයේ මූනික වෙලා පහළ වෙන වේදනාව. ඒ පැත්තෙන් විස්තර කරලා තියෙනවා. ඊළඟට දිව. දිවත් රසත් මුල් වෙලා පහළ වෙන ඒ જીවහා විඥානය. ඊට පස්සේ ඒ තුන නැවත නැවත සිද්ධ වීම නිසා පහළ වෙන ස්පර්ශය. ස්පර්ශය නිසා පහළ වෙන සැප දුක් උපේක්ෂා වේදනා. මේ පැත්තත් වලට නිවැරදිව අපි යම්සේ අවබෝධ කරගන්න උත්සාහන්ත වෙනවා නම් මේ ධර්මතා ටික එතනත් වඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයත් දියුණු කරගන්න පුළුවන් එතන. ඒ ආයතනයත් පාදක කරගෙන. ඒ කියන්නේ මේ හැම ආයතනයක්ම දැන් යෝගාවචරයා පරිහරණය කරන්නේ නිවීම සඳහා. දැන් කලින් නම් මේ ආයතන සම්පූර්ණයෙන්ම සතර වඩන්න, සතර දිගු කරන්නයි හේතුනේ. දැන් මේ හැම ආයතනයක්ම එයා නුවණ යොදලා ඒ තුලින් නිවැරදි විපස්සනාවක් වඩලා සසර කෙටි කරගන්න නිවන සාක්ෂාත් කරගන්න තමයි පරිහරණය කරන්නේ. ඊට පස්සේ කය කියන ආයතනේ, කයත් ස්පර්ශයත්. ඒ දෙක නිසා පහළ වෙන කාය විඥාන ඒ තුන් දෙනාම නැවත නැවත පහළ වීම නිසා ඒක රාශී වීම නිසා පහළ වෙන ස්පර්ශය ස්පර්ශය නිසා පහළ වෙන සැප දුක් උපේක්ෂා වේදනා ඒ ගැනත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට ඒ ඒ පිළිබඳවත් නිවැරදි අවබෝධයකින් කටයුතු කරනවා නම් මේ කියන ගුණධර්මයන් මේ ආරාෂ්ඨාංග මාර්ගය සතර සතිපට්ඨාන ධර්මයන් ඊළඟට සම්‍යක් ප්‍රධාන ධර්මයන් සතර ඉද්ධිපාද ධර්මයන් පංච ඉන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන් ඊළඟට බොජ්ජංග ධර්මයන් මේවා දිනු කරගන්න අවස්ථාව සැලසෙනවා ඊට පස්සේ මනසට එන අරමුණු ඒවත් මේ අන්දමින්ම නිවැරදිව තේරුම් ගනිමින් නුවණින් කටයුතු කරනවා නම් ඒ කියන්නේ මනසට එන අරමුණු ඒ දෙක නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණ ඒ තුන්දෙනා නැවත නැවත පහළ වීම නිසා සිද්ධ වෙන ස්පර්ශය ඒකෙන් පහළ වෙන වේදනාව. එතකොට මේවා හා සම්බන්ධයෙන් නිවර්ද අවබෝධයකින් කටයුතු කරනවා නම් මේ කියන ගුණධර්මයන් මේ කියන කුසලතාවයන් මනසක දියුණු වෙන වග තිබුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කියන්නේ මේ ආයතන භාවනාව අපිට ඕනම ආයතනයක් පැත්තෙන් කරන්න පුළුවන්. ඒ ඒ ආයතනයට හිත සිහියෙන් තබාගෙන සිටමින් අවබෝධයකින් සිහියෙන් කටයුතු කිරීම හරහා ඒතර ඒ ඒ ආයතනවල කොහොමද ඒ දැනීමක් පහළ වෙන්නේ වේදනාවක් පහළ වෙන්නේ කියලා විමසා බලමින් කටයුතු කරනවා නම් මේ කියන ගුණධර්මයන් ඕනම ආයතනයක් හරහා දිනු කරගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට මෙහෙම විස්තර කළා මේ බුදුරජාන් වහන්සේ මේ දේශනාව අවසන් කරලා තියෙනවා. මේක මම වෙනත් ටිකක් පැහැදිලි වීම සඳහා පොඩක් රූප සටහනකින් ඉදිරිපත් කරනවා. දැන් අපිට තේරෙනවා සංක්ෂිප්ත වශයෙන් මේ සූත්‍ර දේශනාව සාරාංශයක් වශයෙන් ගත්තොත් බුදුරජාන් වහන්සේ ආයතන හා සම්බන්ධයෙන් කරන විග්‍රහයක් තියෙනවා. ඒතකොට ඒකෙත් නිවැරදි පැත්ත ගැන විතරක් අපි විශේෂයෙන් නැවතත් මතක් කරගත්තොත් එයා ඒ ඒ ආයතනවල ක්‍රියාකාරීත්වය මැනවින් දකිමින් වාසය කරනවා නම් යම් යෝගාවචරයක ඒ ඒ ආයතනයට හොඳට අවධානය යොමු කළා සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් එතකොට යාගේ හිත රාගයෙන් දැවෙන්නේ නැතිව ඊළඟට සංයෝජන පහල කරගන්න නැතිව බැඳෙන්න යන්නේ නැතුව මුලා වෙන්න යන්නේ නැතුව ආදීනව දකින්න තමයි වාසය කරන්නේ දැන් මේ ආයතන භාවනාවක නිවරද විපස්සනාවක ආයතන මුල් කරගත්ත විපස්සනාවක ආකාරය තමයි මේ පෙන්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කටයුතු කිරීම නිසා, ඒ අන්දමින් කටයුතු කිරීම නිසා අර පංච උපාදානස්කන්ධයන් දැන් ගොඩ නැගින්නේ ඒ වෙනුවට ඒවනියන් ලිහිලා යනවා. එනියම් බොඳ වෙලා යනවා. ඒවා දුර්වල වෙලා යනවා. ඒතර උපාදාන නොවි යනවා. එන්නෙන් උපාදාන වෙන එක අඩු වෙනවා. රූප උපාදානස්කන්ධය දැන් ගොඩ නැගින්නේ නැහැ දැන්. ඉස්සර නම් අපි හිතමු රූප උපාදාන සිද්ධ වුණා. දැන් ඉතින් රූප උපාදාන වෙන එක හුඟක් අඩුයි. වේදනා උපාදාන වෙන එක අඩුයි. සංඥා උපාදාන වෙන එක අඩුයි. සංස්කාර උපාදාන වෙන එක අඩුයි. විඥාන උපාදාන වෙන එක අඩුයි. ඒ කියන්නේ උපාදානස්කන්ධ ගොඩ ගැහෙන ගතිය, රැස් වෙන ගතිය දැන් අඩු වෙන්න ගන්නවා. ඒවා ඒ වෙනුවට විසිරෙන්න ගන්නවා. ඊළඟට තණ්හාව අතහැරෙන්න ගන්නවා. දැන් ඉතින් හිත රාග ප්‍රත්‍ය වෙනවා වෙනුවට විරාගී තත්වයක්. තමයි හිත ඇතුලේ පහළ වෙන්න පටන් ගන්න. ඊට පස්සේ දැන් කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් එයා එක්තරා අන්දමකින් මේ තිබිච්ච කරදර සහනයකටපත් වෙලා කරදර ඉවත් වෙලා ඒ වගේමයි තිබිච්ච පීඩාවන් ඉවත් වෙලා ඊළඟට තිබුණු දැවිලි තැවිලි ඔක්කොම ඉවත් වෙලා කායික මානසික සුවයක් අත්විඳින්න පටන් ගන්නවා. දැන් මේ එක පැත්තක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මතක කරලා තියෙන එක පැත්තක් තමයි මේ. ඊට පස්සේ දේශනා කරනවා අර ආරෂ්ඨාංග මාර්ගයේ සම්බන්ධයෙන්. දැන් මේ කරන විපස්සනාව හරහා කොහොමද ආරෂ්ඨාංග මාර්ගයත් ඊට අමතරව අර අනිකුත් ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනකොට අනිකුත් අර බෝධිපාක්ෂික ධර්මයනොත් දිනු වෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකදී අපි මතක් කරගත්ත අර ප්‍රධාන මාර්ගාංග පහ ටික ටික වර්ධනය වෙනවා. ඒ කිව්වේ සමාධි ශික්ෂාවට අයත් මාර්ගාංග තුනක් ප්‍රඥා ශික්ෂාවට අයත් මාර්ගාංග දෙකත් වර්ධනය වෙනවා. හැබැයි ඒ වර්ධනය වෙන්න පෝෂණය සපයන්නේ. එහෙම නැත්නම් ඒ වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන අඩිතාලම සපයලා තියෙන්නේ සීලයෙන්. මතක් කරගත්තා වගේ අපි අර ලොකු ගොඩනැගිල්ලක් හොඳට සවිශක්තිමත් අත්තිවාරමක් මත පොඩ පොඩ වර්ධනය කරගෙන උඩට ගොඩනගාගෙන ගොඩනගාගෙන යනවා වගේ මේ සීල පදනම මත තමයි මේ අනිකුත් සීල සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් එයා වඩන්නේ. ඒතර ඒ හරහා ඒතර අනිකුත් මේ බෝධිපාක්ෂික ධර්මිනුත් වැඩෙනවා. සත් මේ සතර සතිපට්ඨාන ධර්මයන් ඊළඟට සම්‍යක් ප්‍රධාන වීරයන් ඊළඟට සත් මේ අනිකුත් ඉද්ධිපාද ධර්මයන් ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග ධර්මයන් කියන මේ අනිත් බෝධිපාක්ෂික ධර්මයන් අර මෙන්න මේ ප්‍රතිපදාව සඳහා හරහා වර්ධනය වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න තවත් පැත්තක් බුදුරජාණන් වහන්සේ ඒ හරහා මතු කරලා තියෙනවා. ඊට පස්සේ තමයි අර ඍජු නුවණ පාවිච්චි වීම හරහා. දැන් මේ පොතෙන් පතෙන් එන නුවණ නෙමෙයි මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ නුවණ. ප්‍රත්‍යක්ෂ නුවණ හරහා එයා දැන් පූර්ණ වශයෙන් අවබෝධ කරගන්නවා දුක්ඛ සත්‍ය. නැත්නම් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයන් එයා පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න දැන් දිගට කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ ඒ හරහා ඒ ඍජු නුවණ පාවිච්චි කළා හිතේ පටන් ගන්න හිතේ හට ගන්න තණ්හාවත් අවිද්‍යාවත් එයා දුරු කරගෙන යනවා. යම් අවස්ථාවක තණ්හා පහළ වෙනවා නම් ඒ තණ්හා දුරු කරනවා. භව තත්වයක් හිතේ ඇති කරගන්න හේතු වෙනවා නම් ඒකත් නවත්ව ගන්නවා. භව තත්ත්වයක් තනන්න යන්නේ නැහැ. උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති කියලා අපි අහලා තියෙන. ඒ විතින් විට හිතේ මැවෙන ජවනිකා. හිතින් විට හිතේ මවන විවිධ අපි කියමු සිහින. හිතා ගැනීම. මනස තුල පහළ වෙන මනක්කල්පිත ලෝක. ඒවා තනා ගන්න නැතිව හිත සංසුන්ව තියාගන්න. තණ්හාවෙන් තොරව තියාගන්න. කොහෙවත් එල්බ ගන්න නැතුව තියාගන්න. මුලාවකට නොවී තියාගන්නපත් නොවී තියාගන්න. ඒ පහළ වෙනවා නම් මුලාවක් ඒක දුරු කරන්න, පහළ වෙනවා නම් භව තණ්හාවක් ඒකත් දුරු කරන්න. එයා උත්සාහන්ත වෙනවා. ඒක තමයි ඍජු නුවණ පාවිච්චි කළා අතහැරීමක්. ප්‍රහාණයක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේක චතුරාර්ය සත්‍යෙම පිළිවෙලට විස්තර කරොත් එයා නිරෝධ සත්‍යයක් සාක්ෂාත් කරනවා. ඒතර නිරෝධ සත්‍ය වශයෙන් නිවන වශයෙන් පෙන්ලා තියෙන්නේ විද්‍යා විමුක්ති. ඒ කියන්නේ නිවර්දි අවබෝධයත් ඒ නිවර්දි අවබෝධය නිසාම එයා සාක්ෂාත් කරන මනසේ නිදහසක්. මනසේ විමුක්තිය. ඒතර ඒ සඳහා ඒතර මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය තව තව වඩන්න අවශ්‍යයි. ඒ ආරෂ්ඨාංග මාර්ගය මෙතෙන්දී හකුලෝලා පෙන්වන්නේ සමත විපස්සනා වශයෙන්. ඒ වර්ධනය කරන්න ඍජු නුවණ පාවිච්චි කරලා තව තව වඩන්නේ සමතයත් විපස්සනාව. ඒතර එකත් එකකින් කියන්න පුළුවන් මේ සූත්‍රයේ ඒ ප්‍රතිපදාව පැත්ත විපස්සනාව පැත්ත පැති තුනකින් පෙන්ලා තියෙනවා. එක පැත්තකින් අර එයා මේක ප්‍රතිපදාවක් වශයෙන් වඩන ආකාරය, ඒ අනුව කටයුතු කරන ආකාරය, එදිනදා ජීවිතයේදී ප්‍රතිපදාවක් වශයෙන් ඒ වඩන ආකාරය මුල් කොටසදී තහවුරු කරනවා. ඒ නිසා එයා භුක්ති විඳින සහනය මතකලා දීලා තියෙනවා. එයාගේ හිතේ පහළ වෙච්ච සහනය දැන් දුක් පීඩා අඩු වෙලා තිනවා දෙවිලි තැවිලි අඩු වෙලා තියෙනවා දැන් සහනශීලීව සුවෙන් වාසය කිරීම එක පැත්තකින් මතු කරලා තියෙනවා තවත් පැත්තකින් ටිකක් තාක්ෂණික වශයෙන් තොරතුරු වශයෙන් අපිට කියලා දෙනවා මේ හරහා මේ කරන වෑයම හරහා එයා තුළ ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ම වැඩෙනවා කියලා ඊට පස්සේ මේ කරන වෑයම හරහා එයා කොහොමද චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නේ ඒ දුක්ඛ සත්‍යයක් කොහොමද අවබෝධ කරගන්නේ? ප්‍රහාණයක් කරන්නේ කොහොමද? ඊළඟට විටින් විට හෝ ඒ නිවීමක අවබෝධය මත පාදනම් වෙලා తాවකාලිකව හෝ අත්දකින හිතේ නිදහසක චේතෝ විමුක්තියක ප්‍රඥා විමුක්තියක එයා කොහොමද හැසිරෙන්නේ? ඒ සඳහා තවදුරටත් කොහොමද ප්‍රතිපදාවක් සමත විපස්සනා වශයෙන් වඩන්නේ කියන කාරණාව ඒ චතුරාර්ය සත්‍ය මුහුණුවරකින් අන්තිමට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ එකතකින් අපිට කියන්න පුළුවන් ප්‍රතිපදාවක විපස්සනාවක තියෙන පැති ප්‍රධාන පැති තුනක් පෙන්වු කරන මේ දේශනාවක් කිය. ඉතින් එතකොට මේක ආයතන හා සම්බන්ධයෙන් ඉදිරිපත් කළත් ඉතින් ඒක අනිකුත් අපි හිතමු ආයතන භාවනාවක් වෙනුවට අපි හිතමු ආනාපාන සතියක් පාදක කරගෙන. ඒක එහෙම අපිට කියන්න පුළුවන් කෙලින් මෙතෙන්දී කායන පස්සනාවකින් පටන් ගන්න කියලා. එතෙන්දිත් මෙබඳුම ප්‍රතිපදාවක් අපි ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන කලින් වතාවකදී ඉදිරිපත් කළා. එතෙන්දිත් මේ වගේම අපිට පුළුවන් මතක් කරගන්න කොහොමද මේ හතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ? ඒක හතර සතිපට්ඨාන ධර්මයන් වැඩිම හරහා සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ කොහොමද? සප්තබොජ්ජංග ධර්මයන් වැඩිම හරහා විඥා විමුක්ති කියන ඒ සාක්ෂාත් කිරීමක් වෙන්නේ කොහොමද? කියන එක ඒ සූත්‍රයේදී මතක කරලා තියෙනවා. ඒතර මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ යන්දමින් මේක විග්‍රහ කළා ඉදිරිපත් කළා විස්තර කළා තියෙනවා. ඉතින් එහෙනම් අපි උත්සාහවත් වෙමු මේ කරුණු තේරුම් අරගෙන අපි වඩන භාවනාවටත් මේ තුලින් යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්න. ඒ සඳහා අද දින ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනා මාලාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ මහා සලායතනික සූත්‍රය මුල් කරගත් ධර්ම දේශනාව අවසන් කරනවා. සිල් දනාටම තෙරුවන් සරණයි.